ඒ වාගේම චාරිත්‍රාක් වශයෙන් මේ ධර්ම දේශනාව එකම සර්වඥ දේශිත සූත්‍රයක් අනුව දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවා. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි අපි පසුගිය වාර කීපයකම සර්වඥ මහන්සේගේ නැත්නම් සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රය තමයි අපි මාතෘකා සඳහා ඉස්සරහින් තියාගත්තේ. ඉතින් මේක සර්වඥ දේශිත සූත්‍ර පිටකයක සඳහන් කළාට මේ අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේ අන්තිම තලවර වෙනකම්ම සර්වඥ වහන්සේගේ පෞද්ගලික සහභාගීත්වයක් මේ සංසිද්ධියේ නැහැ. අත් වශයෙන්ම මේක කවුරුත් වගේ දාන්න කවුරුත් වගේ ආදරයෙන් සමරන සර්වඥ සර්වඥාච වැඩ ඉන්න කාලේ ප්‍රධාන උපස්ථායක වශයෙන් හිටපු ඒ අනාථ පිටික සිටුමාගේ අවසාන ජීවිත අවසාන භාගයේ සඳහන් වෙන සංසිද්ධිය. ඒ නිසා මේකට අපි පිළිපොසහ කරගත්ත විදිහට ආසන්න බණ කියන නම සඳහන් කරලා තියෙනවා. මේ වෙලාවේදී අනාථ පිටික සිටුතුමා මරණ ඇඳේ මරණ මංචකේ ඉඳගෙන තමන්ගේ සියෝකේ කාමන්ත්‍රණය කරලා මතක් කරනවා මේ වෙලාවේදී ජීතුනාරාමයට යන්නේ ඊළ සර්වචරන් දේව වන්දනා කරලා තමන් විනයෙන් තුන්තරේකුත් මේ අනාථ පිටික සිටුතුමා වශයෙන් තුන්තරේක් වන්දනා කරලා දැන් ඉන්නේ ඊටාත්ම ආසන්න අවස්ථාවේ බව සර්වචරණාන්සට මතක් කරන්නයි කියලා පණිවිඩ කාලේ පිටත් කරනවා. ඊට පස්සේ අසල කුටියට වැඩ හිටිය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට යන්දය පිළිවෙලා අනාථ පිටික සිට මාගේ தත්ත්වයේ ඊටම ආසන්නයි. ඒ බව මතක් කරලා ආරාධනා කරන්නය සිටු මාලිගාවට වඩින්නේ කියලා. ඉතින් මේ කටයුත්ත මේ සේවකයාගෙන් කියු පරිදි හිතුණාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේගේ උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව මේ අනාථ පිටිකෝ පිටික සිටු මාලිගයට වැඩම කරනවා යනකොට සිටුමා ඒකේ තිබුණ තිඹිරිගේ අවසාන අවස්ථාවේ මර ඇඳේ මරණ මංචකේ ඉන්න අවස්ථාව ඉතින් එතනකොට ආනන්ද සිටුමා වෙනුවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන අවවාදයක් අනාථ පිටිකෝ ආදී තියෙන්නේ. එතනදී ආරම්භ කොටසදී බොහොම හැඟුම් දනවන විදිහට තලතුණ උපාසක කෙනෙක් විදිහට ආර්ය ශ්‍රාවකෙක් විදිහට ඒ අනාථ පින්ඩික සිටුතුමා සඳහන් කරනවා මේ මරණ අවස්ථාවේ ඇති වෙන උග්‍ර වේදනාවේ ස්වභාවය. ඒකකදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇහුවට පස්සේ කියනවා දරා කියා ගන්න බැරි මට්ටමේ තාමත් උග්‍ර වේදනාවක්. හැබැයි ඒක හොඳට විස්තර කරනවා. ඒ විචල කරගෙන ඉන්න වෙලාවේදී ඒ ශිෂ්‍යමාගේ චිත්ත ප්‍රසාදේ පිනිස කරන ධර්ම දේශනාවක් මෙතන තියෙන්නේ. එතෙන්දී පේන්න තියෙනවා මේ සිටුතුමා මේ වෙනකොටත් දැහැින කොටසක ධර්ම අවබෝධයක් ලැබලා හිටපු සීක පුද්ගලික නිසා සාර්ථක සෝංශය හිතාතුරට එවැනි කෙනෙකුට ගැළපෙන ධර්ම දේශනාවක් මෙතනදී කරන්නේ. ඉතින් අපි මේ සූත්‍රය ඉන්නේ දැන් දැහැින කොටසක් ගෙවම් කරනවා. අද මේ ආරම්භ කරන කොටසේදී ඒ සිරිතුමාගේ හිත ධාමත්ම සූක්ෂමව මේ සංපස්සේට නැත්නම් ස්පර්ශයට යොමු කරනවා ඒක කරන්නේ ධාමත්ම පීවරේ පීවර පීවරේ පීවර කරා ආයිසලාම ඇහැට කට දිවට නාසයට වශයෙන් හිත මෙහෙवला වෙන්කොට හඳුනාගෙන දැන් ඒ චක්කු සංපස්සේට සෝත සංපස්සේට ඝාන සංපස්ස ආදි වශයෙන් දැන් මේ කරන පරිච්ඡේදයේ විතර කරලා තියෙන්නේ මේ සංපස්සේ හරහා ස්පර්ශ චෛතසිකයටයි ඒකෙදිත් ඒක සර්වඥ සර්වඥාන්තික දේශනා විලාසයේ හැටියටම ඊතරදී චක්කුසෝත ඝාණ ජීවා කය මන කියන පිළිවෙල තමයි දේශනා වෙන්නේ. ඒ අනුව බලනකොට ස්පර්ශ චෛතසිකය විතර කිදීමේදී චක්කු සම්පස්සක් කියන නම තමයි සඳහන් කරන්නේ. පස්සය කියන පදයටම තමයි මේ සං කියන පදේ එකතු කරලා සංපස්ස කියන නම හැදලා තියෙන්නේ. ඒකට හාස්පසින්ම ස්පර්ශ කරනවා. තමා වශයෙන් ස්පර්ශ කරනවා. ඒ චිත්තක්ෂණේ වර්තමාන වශයෙන් ස්පර්ශ කරනවා කියන අදහස තමයි ඉතින් අටුවාචාර්ය මහන්සලා මේ සං කියන පදයට එකතු කරලා තියෙන්නේ. උපසර්ග පදයට. ඒක සංපස්ස වෙනවා. ඒ සංපස්සය කියන චෛතසිකයම ඇහි සිදු වෙනකොට චක්කු සංපස්සේ වශයෙන් කණේ සිදු වෙනකොට සෝත සංපස්සේ වශයෙන් යෙදෙන විශේෂණ පදේ හැටියට ඒ ඒ ద్వාර වෙන් වෙනවා ద్వාරය අනුව සංපස්ස චෛතසිකේ වෙන් කරලා චක්කු සෝත ධාන් ජීව කාය මන කියලා ස්පර්ශ හයක් විතර කරනවා මියනෝ බලනකොට මෙහෙවන්නේ නැත්නම් යොමු කරවන්නේ ඇහි ඇහැට රූපයක් හමු වෙන අවස්ථාවට ඇහැට රූපයක් පිළිච්ච වෙන අවස්ථාවට ඇහැට රූපයක් ආපాతගත වෙන අවස්ථාවට තමයි මේ හිත මෙහෙවන්නේ අන්නේ වෙලාවේදී ඇහත් රූපයක් නිසා හට ගන්නා වූ විඥාණය චක්කුංච අටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන මෙන්න මේ සජීවී කෙනෙකුගේ ඇසත් ඒකට මුලිච්ච වෙන ආපాతගත වෙන රූපයක් ඒ සංසිද්ධියට අනුග්‍රහ කරන විඥානයක් නැත්නම් චක්කු විඥානයක් කියන මේ තුන දැන් සජීව එකලස් වෙලා සංගති කියන සමූහික වශයෙන් එකට ගමන් කරන වෙලාව තමයි සම්පස්සේ කියලා සර්වඥාන්ච විග්‍රහ කරන්නේ තියෙන සංගති පස්සෝ චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජ චක්කු විඥානං පස්සෝ අන්නේ විදිහට ඇහැට රූපයක් පේන වෙලාවේ අස්පනා පිට වර්තමානව සිටින වෙලාවක් හුවා දක්වන්නයි මේ චක්කු සංපස්ස කියන වචනේ යොදවන්නේ. ඉතින් ඒ නිසා වචනාර්ථ ගත්තොත් සාල්පිත සාංශේ තස්මාතීතේ ගහපති එවංශිකිතබන් එහෙමනම් එසේනම් රූපතිය මේ වෙලාවේදී මෙන්න මෙහෙම හික්වෙන්න ඕන කොහොමද? චක්කු සම්පස්සංපාදිස්සාමීති මම මේ ඇතිවෙන්නා වූ එහි ස්පර්ශය නැත්නම් මේ හැපිල්ල මේ ගැටිල්ල අල්ලගන්නේ නැහැ ආශා කරන්නේ නැහැ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කර්ම රස කරගන්නේ නැහැ චේතනා බාල කරගන්නේ කියන අදහසින් න චක්කුපස සංපස්සං උපාදී සාමීති නච්ච මේ චක්ක සංපස්සදී සිතං විඥානං භවිස්සති මේ චක්කු සම්පස්සේ මුල් කරගන්නා වූ හඳුනා ගැනීමක් වෙනකොට හඳුනා ගැනීමක් විඥානයක් නොවිනාකාරයට නැත්නම් ඒන විඥානයක් වෙනවන එක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියන පිළිගැනීමකට හිත සකස් කිරීමක් විතර කරා. නමුත් ප්‍රායෝගිකව බැලුවොත් මූල ධර්මානුකූලව චක්කු සම්පස්යෙන් පටන් අරගත්තට සතර සතිපට්ඨානිය වාගේ නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වගේ තැන්වලදී මේ ස්පර්ශය අල්ලන්න ලේසි උපදෙස් දෙන්නේ කාය සම්පස්සේ අනුව. කාය සම්පස්සේ අනුව දියුණු කරන ලද සතිය සමාධිය ඇති කෙනාට තමයි ඊගාවට ඝාණය ජීවහා සෝත චක්කු කියන විදියට එnde end end සංකීර්ණ වෙන end end සූක්ෂම end end යහුසුදු ඉන්ද්‍රියන් කරා මේ සත්‍ය සමාධිය මෙහෙවන්න පුළුවන් ඒ නිසා පළවෙනියෙන් කායानुපස්සනාව කරලා කායानुපස්සනාවට අනුව ක්‍රමයෙන් චිත්තානුපස්සන ධම්මානුපස්සනාව විහිදෙන ක්‍රමයට ගත්තොත් චක්කු සම්පතේ නිවේ බොහෝ යෝගාවචරයන් මේ කටයුත්ත සාක්ෂාත් කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නේ බොහෝ විට කාය සංපස්සය හරහා. ඉතින් අපි පරියන්කේ මුලදී මතක් කරගත්ත විදිහට හොඳට පාටලව සමබර වාඩි වෙලා කාය එහෙම නැත්නම් රූපේ අරමුණු කරගෙන අපි මම දැන් මෙතන ඉන්නවා කියන විදිහට ප්‍රධාන වශයෙන් මේ කය මෙතන ඉන්නවා මේ ඒ වෙලාවේදී හිත තියෙන පිටතනකවත් පිට කෙනෙක් ආවත් වෙන චිත්තක්ෂණයක්වත් නෙවෙයි. එතරම් නම් මේ කයෙහි පීතියව විඥානය නිසා ඉන්නා බවට නොමරිච්ච බවට ක්ලාන්ත වෙච්චිනව නැති බවට දැනීමක් ස්පර්ශයි. ඒ කාය ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් අපි දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආසනයේ හැප්පිලා තියෙන තැන ඉඳගෙන ඉන්න බවට ස්පර්ශ කරනවා. වටාත් මම අල්ලගෙන ඉන්නවා. අතේ ඒ වටාත් මිට ගැටෙනකොට. එතන කාය ස්පර්ශයක් තියෙනවා. ඉතින් මේක ප්‍රායෝගික පැත්තෙන් බලනකොට සම්පස්සේ අල්ලනරදී පහසුයි. නමුත් දේශනා විලාසයේදී බලනකොට අර ඉස්සල ඉදිරිපත් කරනවා. මොකද භාවනා පැත්තෙන් බලනවා මේ කාය සම්පස්සේ අල්ලගත්ත කෙනා තමයි චක්කු සම්පස්සේට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේක හොඳට පුරුදු කරාට පස්සේ කය වේවා, නාසය වේවා, දිව වේවා, කන වේවා සම්මස වේවා මනස වේවා මේ තුනේම යාන්ත්‍රණය නම් ඒම යාන්ත්‍රණ නම් එකම ක්‍රමයකට යන එකම සමීකරණයකට වැඩ කරන්නේ නමුත් මේ සාමාන්‍ය අභාවිත මනසක් ඇති කෙනෙක් ජීවිතේ ගත්තොත් ඒ ජීවිතය අවුරුදු කොච්චර ගත කරත් කොච්චර ඇහින් රූප බැලුවත් කොච්චර කනින් ශබ්ද ඇහුවත් කදාකවත් ඒ බලන කෙනාගේ මානසිකාරය යොමුව ඇහැට යොමු වෙනට වැඩිය රූපෙට යොමු වෙන තාලෙටයි සංසාරේ හැදිලා තියෙන්නේ. ලෝකේ හැදිලා තියෙන්නේ. මනුෂ්‍යමනාපකම් ඇතිලා තියෙන්නේ. ඒක නා දැකීම හරහා හිත බාහිරාවර්ති වීම සඳහා දැන් ආරම්මණයට හිත යන මිසක්කා ద్వාරයට ආරම්මණ වශයෙන් ద్వාරයේ සිට වෙන්නේ රූප ආරම්මණය. රූපාරම්මණයයි අල්ලන්නේ රූපාරම්මණය අල්ලනවා කොච්චරද කියනවනම් රූපාරාමණය කොච්චර තණ්හා කරන උපාදාන කරනවා කියලා දන්න කොච්චරද කරනවනම් ඒ කොච්චර සම්මෝහයටපත් වෙනවද කියනවනම් කොච්චරක් ඒකේ මුලාවටපත් වෙනවද කියනවනම් කදාකත් රූපයක් බලනකොට මේ ඇහෙන් බලන්න කියන එකවත් මතක් වෙන්නේ ඒක නිසායි සමහර රූප වන්නවර කටත් ඇරෙන්නේ කටේ මුත් නිකන් පේනවා වාගේ එහෙම වෙන්නේ කටට ශබ්ද රූපාවට පේන්නේ නමුත් බලනකොට මටත් නිකන් ඇරනවා තොල් මේ හක්ක බල්ලට පයි. නමුත් පේන්නේ ඇහි කියලාවත් අඩු කරන්නේ පෙනීම සිදු වෙන්නේ ඇහැයි කියලා. ඒ වෙලාවේදී මේ දකින්න දකින්න කියලා මෙනෙහි කළා හොත් සාර්ථක වෙච්ච කෙනෙකුට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඇන්නේ ඇහි කියලා. මගේ විඥානේ තියෙන්නේ ඇහි කියලා. මම දකින්නේ රූපයක් කියලා. මේ රූපේ දකින්නේ චක්කුද්්වාරයෙන් කියලා වගේ මේ වගේ වෙන්කොට හඳ ගන්න පුළුවන් වීම ශ්‍රේෂ්ඨ ගුණාක් යමුක් මනසිකාරය. අන්න එතෙන් ගියාට පස්සේ විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ හරහා දකින්නවත් එකම රූපෙට පණින බාහිරවර්ති වෙච්ච ක්‍රමයකට තමයි අභාවිත මනසක් කියලා කියන්නේ. හදලා තියෙන්නෙම කොච්චර වේගෙන් කරකිනවද කියනවනම් දැකීමේ කෘත්‍ය කොච්චර යොසුලුද කියනවනම් එතකොට හේන්ද්‍රපසාරි බලයට ලක් වෙලා විසු කරනවා. දැන් භවනාට යනකොට අපි කේන්ද්‍ර අභිසාරි බලයට දාලා ඇතුළට ගන්නයි හදා. මේ බාහිර විසු කරන ගුරුන බලවේගයේ සමානව ඇතුළත බලවේගයක් තියෙනවා. දැන් ලෝකායත විෂය අභාවිත මනස කේන්ද්‍ර අපස කේන්ද්‍රෙන් පිටතට පනන සර්වඥාන්සේ විද්‍යාන කුලෝ මේක හරියට පේන්නේ නැති වුණාට උන්වහන්සේගේ භාෂාවෙන් කියනනම් කියන අභිසාරි බලය ප්‍රකාරි බලයක් තියෙනවා නම් ඊයා සමාන අභිසාරි බලයකුත් තියෙන්න ඕනේ අභිසාරි බලෙන් කියන ආධ්‍යාත්මික ගමන ආගමික ගමනක් අන්තරාවර්ති ගමනක් මේ බැලිල්ලද කියන ඉන්සයිට් කියලා ඉන්සයිට් කියන තමයි මේ විපස්සනා කරනවා කියලා කියන්නේ ඉස්ලාමයේ නිසා මේ මධ්‍යස්ථානයේ සතිය පිටවනවා සතිය පිටවලා මේ කටයුතු සිද්ධ වෙන්න බාහිරෙන් ඇතුළට එන රූප ආරමණයක් කියන බව දැනගන්න ඒ රූපාරාමණය පිළිගන්නා වූ ආයතනය ප්‍රසාද රූපය සංවේදී බව ඒ ආරම්මණයටම සුවිශේෂී එකක් පිටස වෙන විදිහට කියනවා නම් රූපයකට සංවේදී වෙන්නේ එහි චක්කු ප්‍රදාදේ එහෙම නැත්නම් ප්‍රධානේ පමණමයි. කණි කම්බරේ සංවේදී නෑ. එතකොට වෙන විදිහට කියනවා ඇහැට කුප්පන්න පුළුවන් නේ. කිචි කවන්න පුළුවන් වෙන්නේ හේ දෘෂ්ටි ප්‍රතානේ පමණයි. අනිත් යංගවල කියන්නේ කිවෙන්නක් වෙන්නේ නැහැ. එතකොට ඇහැටත් මේ විද්‍යුත් චුම්බක ශීෂ්ත්‍රයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ වර්ණ රූපයෙන් පමණයි ශබ්ද රූප වලින් බෑ. ගන්ධ රූප වලින් බෑ. රස රූප වලින් බෑ. පොට්ටප රූප වලින් බෑ. අන්න මේ දෙක එකතු වීම සිදුවෙන තැන අපි මධ්‍යස්ථානය කියලා කියනවා. චක්කායතනය කියලා කියනවා. අන්නේ චක්කායතනේ සතිය පිහිටුවාට පස්සේ පේනවා මේ ක්‍රියාවලිය බාහිර පැමිණෙන ආ වර්ණ රූපයත් ඇතුලේ තියෙන ආ ඇහි ප්‍රසාද ගතියත් දෙක මුලිච්ච වීමට කියනවා ආපాతගත වෙනවා කියලා. ඒ ආපాతගත වෙනකොට හිතේ අනුග්‍රහය, හිතේ අවධානය, හිතේ යොමු හිතෙන් ගියොත් ඒ ගිය ඇහි පිටකට හටගත්තේ හිතට චක්කු විඥානය කියනවා. අන්න ওই සංසිද්ධිය වගේම ඕකම ශබ්ද තරංගයක් කම්බිරේට ඇවිල්ලා වදිනකොට අවධානය කනට ගියොත් එතන සෝත විඥානය කියනවනම් ඒ සෝත විඥානය සත්‍යත් කම්බිරක් තියෙන තාක්කල් සෝත සංපස්සේ සිද්ධ වෙනවා. පිටින් රසයක් ඇවිල්ලා දිවි රසනාර කුරු කිචි කවණ තාක්කල්. ආ නැත්නම් දිවි රසනාර වලට මුලට මුල දාන තාක්කල් මුලිච්ච වෙන තාක්කල් හිත දිවේ උපදන තාක්කල් නැත්නම් ජීව විඥාන වෙන තාක්කල් දිවේ සිදුවෙන ක්‍රියාවට ජීව සම්පතයි කියනවා. ඊගාට නාසයට ගඳක් වැදිලා. ඒ වෙලාවේදී හිත අනිකුත් සීල් පිටිදු බහා තබලා. ගාහන ප්‍රසාදේ ගාහන ద్వාරයේ ගාහන ආයතනයේ පහළ වුණොත් ඝාන විඥානය කියලා කියන. එතකොට එතකොට කියනවා ඝාන සම්පස්සේ කියන. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ වායු ධාරාව ඇවිල්ලා ආශ්වාස වායු ධාරාව ප්‍රශ්වාස වායු ධාරාව නාසිකාග්‍රය උඩුතලේ පිටිමැදෙනකොට ඒකෙන් දැවිලා වදිනකොට අනේක සියලුම බාධා වලින් තොරව හිත ආශ්වාස ප්‍රශ්වාසට ආවනම් එතකොට ඒක කාය ප්‍රසාද කාය ප්‍රසාදී ධානං කාය සම්පස්සේ කියලා කියනවා කාය විඥානය කියලා කියන එකට පොට්ටහබ ධාතු කියලා කියනවා. මෙන්න මේ යාන්ත්‍රණය මනසට ධර්මයක් ආපුවම ඇති වෙන මනෝ විඥානත් එක්ක ක්‍රම ක්‍රමී යන්නේ. නමුත් මෙතන ප්‍රායෝගික වශයෙන් බැලුවොත් සත්‍ය පිටු නැති ආධුනික භාවිත මනසක් ඇති කෙනාට මේක අල්ලන්න පුළුවන් වෙන්නේ කාය විඥානයත් කාය ප්‍රසාදයත් පොට්ටහබ ධාතුවත් බව. දීර්ඝ කාලිකයි සාරාංශික කල්පලක්ෂයක පරිශන ප්‍රතිඵලයක් වශයෙන් ਸਰවචනාන්දී උපදේශයක් වශයෙන් කියනවා පටන් ගන්නකොට කාය විඥාණය පටන් ගන්නවා. කාය ප්‍රසාදේ පටන් ගන්නවා. පොට්ටබ ධාතු පටන් ගන්නවා. මේකයි අපි මේ ආනාපාන වගේ දෙයකට වාඩි වෙලා අනිකුත් රූප නොයනා තාලෙට ඇත්ත එක වහගෙන ශබ්ද නැහිනාකාරයකට සතන තැනකට ගිහිල්ලා ගන්ධ රස පහස නොවිද කයෙන් අනිකුත් ක්‍රියාවලි නතර කරලා සජීව සචේතනික සංස්කාරික ක්‍රියා නතර කරලා ඉබේ සිදුවෙන හුස්මට ඇවිල්ලා ඒක නායි පීරි ගෑවෙනකොට පිරිමැදෙනකොට අන්නේ පිරිමැදෙන වෙලාවේ මේ හුස්ම ඇතුල් වෙන ධාරා මේ මගේ නාසිකාග්‍රයෝ නාසී පිටියෝ උඩුතලේ වහින තැන ඒක හිත පිට නොගිහින් එහිම පිහිටියාට පස්සේ මේ ආස්වාසි කියලා මෙනෙහි කරන හිත නැත්නම් ආස්වාසීට තරංග කරන හිත මානසිකාරය කරන හිත කියලා දැනගන්න පුළුවන් වීම මිනිස්සුෙකුට කරන්න පුළුවන් සුවිශේෂී වැඩක්. ඇහි බැරුවා නෙවෙයි, ඇහෙන් පටන් ගන්න බැරුවා නෙවෙයි. නමුත් උගා කලාට කාය සම්පස්සේ තමයි මේක කරන්නේ. නමුත් මම මේ ගොඩාක් මේ විතර වශයෙන් කියන්නේ කයේ වුණත්, ඇහි වුණත්, කොහේ වුණත් මේ දෙකක අච්චත් බහිතා කොටස් දෙක එකතු වෙන ඇතිවීම නිසා ඇතිවෙන ගිනි පුළඟක් උකුරු ගැස්මක් තමයි සම්පස්සේ කියලා කියන්නේ. ඒ සම්පස්සේ සමාන ගති ටිකක් තියෙනවා. ඇහැට රූප වෙදින්චාම චක්කු විඥාණය එතෙන් ගියොත් ඒකට චක්කු සම්පස්සේ කියන වගේම කානට සත්‍යයක් ඇහිලා. සෝත විඥාණය ගියොත් ඒකට සෝත සම්පස්සේ කියනවා. ඉතින් මේ විදිහට කාන්තාරයකට තට්ටු කරනකොට ඒ කාන්තාරේ නැගින සද්දේ වාගේ කිනි පෙට්ටියක හිස කිනි කූරක හිස කිනි පෙට්ටිය පැත්තේ වදිනකොට හරි ගානකට වේගක හරි මොණයකට වැදුනොත් ගිලිගුණුවක් පනින්න ASCII ඇහැට සද්දයක් කරන ඇහැට රූපයක් වදිනකොට එතන සංපස්සය පහළ වෙනවා කනට සද්දයක් ඇහෙනකොට එතන සංපස්සය පහළ වෙනවා කියන අවබෝධය මූලික කලෙදී පිසුස්කම කරගත්තොත් ඒකට තව එක කාරණාවක් එකතු කරන්න පුළුවන් මේ තියෙන පදනම මත යම් අවස්ථාවක යම් පුද්ගලෙක්ගේ චක්කු සම්පස්සේ සිද්ධ වෙනවා නම් ඒ චිත්තක්ෂණයේ යාගේ සෝත සම්පස්සයක් නැහැ වෙන්න බෑ. ගහන සම්පස්සයක් නැහැ, ජීව සම්පස්සයක් නැහැ, කාය සම්පස්සයක් නැහැ, මනෝ සම්පස්සයක් නැහැ. එතකොට හරියට යම් කෙනෙක් දැන් මම මේ පුරුෂයෙක් කිසි රූපයක් දැකලා මම මේ දකිනවා වීමක් සිදු වෙන්නේ ඇහි කියලා ඒ දකින්න වෙලාවේ වර්තමාන වශයෙන් සතියෙන් මේ දැකීම දන්නවනම් ඒ කෙනාට මූල ධර්මානුකූලව සුත්තමේ වශයෙන් දැනගන්න පුළුවන් ඒ චිත්තක්ෂණය කනට ශබ්ද ඇහුනට මට ඇහෙන්නේ නැහැ ඒ ඇහිච්ච ශබ්ද වලින් කෙලෙස් උපදින්න තිබුණා නම් ඒක උපදින්නේ නැහැ ඒ වෙලාවේදී නාසයට මට යම් ගඳ සුවඳක් වදින්න පුළුවන් පරිසරයක වුණත් මට හොඳට පැහැදිලි නම් මගේ මේ වෙලාවේදී හිත තියෙන චක්කු සම්පස්සේ කියලා ඒ නාසය කිපෙන්නේ නැහැ. නාසය මේ ගඳ ස්පර්ශ කරන්නේ නැහැ. මේ ගඳ නිසා නාසය මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේදී ආ කටේ මොනවද කියන අනපාපා කමින් හිටියත් එතන සාමාන්‍ය ජීවිත දැන කෙල රස වුණත් චක්කු සම්පස්සේ ක්‍රියාත්මක වෙලාවේදී ඒ රස දිවේ රසනහර ස්පර්ශ කරන්නේ ඒක අවලංගු වෙලා ඒ වගේම තමයි ඉන්න තැන හැපීම හෝ වෙන මොන හෝ කායික පොට්ටම්බයක් ඇතිලිය ඇතිලිය කියන පිටිමෙන් පිටිමෙන් තිබුණාට පහස ලැබුවට ඒක විඳින්න පුළුවන් ශක්තියක් ස්පර්ශය ස්පර්ශ කරන තත්ත්වයක් නැහැ මනසට ධර්ම ස්පර්ශ කරන්නේ නැහැ අන්න එතකොට යම් කිසි කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන් සත්‍ය දියුණු කරගෙන අප්‍රමාදීව මෙනෙහි කරමින් මම මේ රූපයක් බලමින් ඉන්නේ නැත්නම් දකින්න දකින්න නැත්නම් පේනවා පේනවා කියලා මෙනෙහි කරගන්න ඇත්ත වශයෙන් පේන වෙලාවදී පේනවා කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් එයාට ධර්ම ඥානෙ චිත්තාමය ඥානෙ තීරු කරගන්න පුළුවන් ඒ වෙලාවේදී කනට සද්දියෝ ස්පර්ශ වෙන්නේ නැහැ නාසයට ගන්ධය ස්පර්ශ වෙන්නේ නැහැ දිවට රස ස්පර්ශ වෙන්නේ වෙන්නේ නැහැ. කායට පහස ස්පර්ශ වෙන්නේ නැහැ. මනසට ධර්ම ස්පර්ශ කරන්නේ. එනිසා මේ ස්පර්ශිය එකක් ස්පර්ශ කරනකොට සදා ආයතන වල පහක් ස්පර්ශ නොකරයි. නිසා ස්පර්ශෝ ස්පර්ශ කරන අවස්ථාව සහ ස්පර්ශෝ ස්පර්ශ නොකරන අවස්ථාව කියලා මෙන්න මේකදී අපිට මේ මූල ධර්මයේ වශයෙන් මූලික කලෙලියක් හිතියට කරගන්න වෙනවා. එතකොට සාක්ෂි හොයන්න වෙනවා ස්පර්ශය ස්පර්ශ කරන්නේ මොන தත්ත්වයේද ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ මොන தත්ත්වයේද වෙන විදිහකට කියන්න පුළුවන් ස්පර්ශය ස්පර්ශ නොකරන අවස්ථාව නිරෝධයක් කෙලස් ඇති නොවේ නාටක්යක් කර්ම රස නොවේ නාටක්යක් අතු භවය කොට නොකේ නාටක්යක් ස්පර්ශය ස්පර්ශ කරන හැම වෙලාවෙම අභාවිත මනස අනිවාර්යම කරනවා ආදී මත භවයක් ගොඩනගෙනම පුනරුත්පත්තියකට පුනර්භවයකට අවශ්‍ය යමේ කැවෙන්නේ. ඉතින් අවදීන් ගත කරන අපි මේ අහනවා මේ කඳ බලනවා මේ රස බලනවා මේ පහත ලබනවා මේ හිතන ආදි වශයෙන් කරන මේ සෑම තැනකදීම දැන වේවා නොදැන වේවා දීර්ඝ සංසාරයකට අවශ්‍ය කරනා වූ කර්ම බීජ ක්ලේශ බීජ විපාක මේකිනු වට කර කර. ඒ නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම හරියට දැනගෙන මෙන්න මෙතෙන්ද යන්නේ මෙන්න මේකයි වෙන්නේ කියන එක හික්මීමක් බයලජ්ජාවක් ඉංග්‍රීසි සංවරයක් නැතිව ගත කරන හැම වෙලාවකම අනාතයි අසරණයි නාස්තිකයි ඒකෙන් කියන්නේ සත්‍ය සම්පජාඤ්ඤයේ සීයෙන් ඉන්දිය සංවරයෙන් ඉන්න හැම වෙලාවම සනාතයි සසරණයි බේරිලා කියලා අඩු ගානේ සංවේගය පහළ වෙනවා සතිය පිහිටු වෙකනට එහෙන් රූප බලනවා කියන්නෙම නොදන්නා කාගේදෝ account එකකට චෙක් පොතකට අසන්න. දන්නේ නැති දෙයකටයි මේ කටයුත්ත වෙන්නේ. ආයි අහිංසකම මේ වැඩේ කරාට අසම්පජාන මේ වැඩේ කරාට අවිඥානිකව කරාට විඳවන්න වෙන්නේ තමයි. එකෙන් ගැලවෙන්න පස්සේ පස්සේ අර්ථක උසන ගියාට හරියන්නේ ඒ සිද්ධ වෙන චිත්තක්ෂණය තමයි මේක වෙනසක් කරන්න පුළුවන් එකම අවස්ථාව. ඒක පැන්නට පස්සේ ඒක උච්චු මැටි වලක් වාගේ වෙනවා. ආය ස්වභාවික මැටි බවටපත් කරන්න බෑ. අඹක මැටි වලද ඕනෙලාට මැටි කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී චිත්‍රයක් ඇඳලා පෙන්වන ස්පර්ශ ස්පර්ශ නොකරන අවස්ථාව සහ ස්පර්ශ ස්පර්ශ කරන අවස්ථාව කියලා මේකේ ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා මෙන්න මේ සංදි ස්ථානයේ මේ මල පණින තැන මේ ඉර පණින තැන මේ වෙනස ඇති වෙන තැන සංක්‍රාන්ති අවස්ථාව දැනගන්න නම් සතිය පිහිටලා කොච්චර කාලයක් යයිද මට මේ ඇහෙන් රූපයක් දකින්නවත් එක්කම අනිවාර්යයෙන්ම දකින්න රූපේට මනාපමනාප දෙක අබු වෙච්චාම 10යි කහේ හේව නැල්ලයි වගේ වෙනවාමයි. ඒ වගේම කනට සද්දයක් ඇහෙනකොට මේ සද්දේ පිළිබඳව මනාපමනාප පහන යාලෝකයයි වාගේ එකටම සිද්ධ වෙනවා. නාසය දිව අය ආදි වශයෙන් මේක මේ මනාපමනාප පහළ වීමයි මේ සංසිද්ධියයි සම්පත්තියයි කියන දෙක කාසියක උඩපැත්ත ගන්නකොට යටපැත්ත ගන්නවා වගේ යුගනන්දව ද්වන්දව යුගලව සිද්ධ වෙනවා. ඒකෙනුත් අපේ අවධානය අර ඉස්සලා කියපු කතාවේදී රූපයක් බලන වෙලාවේදී රූපේ දිහාට යනවා ඇහැ දිහාට එනවා අඩුයි. සත්‍යග්‍රහණදී කන දිහාවට එන අවධානය අඩුයි. ඒ ශබ්ද දිහාවට යනවා වැඩි කාහිර කන්දරම්. කන්දරස පහස. මේ වාග්ම තමයි මේ විදියට ඒ අරමුණක් ඇති වෙනවත් එක්කම ඒකේ මනාපමනව දෙක පහළ වෙන එක මම මගේ කියාගත්තට ඒක පරිණාමයේදී ස්වභාවික වර්ණය හරහා අභිජානගතව තියෙන අපිට බේරන්න බැරි හැම මොළේ විතරක් නෙවෙයි ස්නායු ශෛල විතරක් නෙවෙයි හැම ශෛලයකම න්‍යෂ්ටිගතව ඥානගතව තියෙන RNA DNA වල පවා සඳහන් වෙලා කියනවා මේ මිනිස්යාට මෙහෙම පින්නොත් එයාට මේක වෙන්නේ මේ තාට බල්ලෙකුට පින්නනට බලලා වර්ණයි මිනිස්යා වර්ණ සංවේදී ඒ ඥානගත කටයුත්ත. ඒක බල්ලට සන්තෝෂ වෙන්නත් බෑ මම වර්ණාන්දයි කියලා මනසට සන්තෝෂ වෙන්නත් බෑ මම වර්ණ සංවේදී කියලා ඒක බල්ලට මනසට වෙන් කරන්න බෑ. ඒක දී ඇති සාධකයක්. නමුත් මේ දී ඇති සාධකයේ හරහා මේ මනාප අමනාප පහළ වීම හරහා මේ පුද්ගලයා මේ මම දැක්කා මා දැකදී සුන්දරයි මා දුටු මල ආදි වශයෙන් මේ ඇති කරගන්න සංඥා නිසා ඒකේ කෙලස් ටිකට අයිතිවාසිකම් කියනවා. චේතනා ටිකට අයිතිවාසිකම් කියනවා. හැබැයි ආ දන්නේ නැහැ එතෙන්ද ගියාට පස්සේ ඒක පේන එකත් එතෙන්ද මනාපමනා පහළ වෙන එකත් මට පාලනය කරන්න බෑ. මගේ මට අනුමත කරන්න බෑ. මට ඒක විධායක බලයක් නැහැ. මම මේ ගෙදර ඉන්න නේවාසිකයා නෙවෙයි. ගෙහිමියා නෙවෙයි මේ ගෙදර මේ කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් ඒ ඇති වෙන මනාප මනාප දෙකට අයිතිවාසිකම් කියන්නේ නෑම අපේ පඬිතුකම වශයෙන්, මෝහේ වශයෙන්, උලමලකම වශයෙන්, අවිද්‍යාව වශයෙන් අන්ධකාරයේ වශයෙන් ਸਰවඥන්සේ ගිනහැර දක්වලා මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස කියන මේ ස්පර්ශ ඇතිවෙන සෑම අවස්ථාවකම ඒක ස්පර්ශයක් ස්පර්ශ කරන්නේ මනාපමනාප දෙක තියෙනවා නම් ආනයි මනාපමනාප නැති ඒකට කියන රබචනේ මනාපමනාප කියන පද දෙකම දාන එක වචනයක් කියනවා මනාපමනාප දෙක අතරම තියෙන කිසිම දෙයක් ස්පර්ශ කරාට මතකෙට යන්නේ නැහැ ඥානගත වෙන්නේ නැහැ. පරිණාමයට බලපාන්නේ නැහැ. අපේ අපිට තර්ජනයක් වෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් සර්වච්ඡ දේශනාවේ හැටියට කර්ම වෙන්නේ නැහැ. චේතනා වෙන්නේ නැහැ. ඒ සාය විද්‍යාන කෝඩෝ කියන්නේ මේක පරිණාමයේ හරහා ආපු ස්වභාවික වර්ණයේ හරහා ආපු ඥාන හරහා ආපු RNA DNA හරහා ආපු ස්වභාවික දෙයක්. සර්වඥාන්සික අමතරෝ කියන අපි සංසාරේ පුරාගෙන ආපු චර්චකන් අනුවයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ ඒ වගේ වැඩි අවධානය වැඩි මුත්තවීමක් වැඩි ගබඩා කිරීමක් වැඩි නැවත නැවත පාවිච්චි කිරීමක් වෙන්නේ වැඩි මනාපයක් සහ වැඩි අමනාපයක් තියෙන අන්ත දෙක පමණයි. මනාප මනාප දෙක අතර මැද තියෙන ආ දේවල් දැක්කට අපි හිත පිපෙන්නේ නැහැ. කෙලෙස් උපදින්නේ නැහැ නිසා මතකෙට යන්නේ හදියට රාත්‍තිසේ අපි කොච්චර හීන දැක්කත් අපිට හොඳටම කිපෙන හීන මනාපම හෝ අමනාපම ටික විතර උදේ වෙනකොට මතක් වෙනවා. දැන් අපි කානිවල් එකට ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ අපිට ඒකේ මනාපම පුද්ගලෙකෝ අමනාපම පුද්ගලෙක් හිටියොත් මතක තිබුණාට ඉන්න ඔක්කොගේම මූලවර මතක නැහැ. ඇත්තටම මේ මතක කරන්න පුළුවන් අපඩා ශක්තියක් අපි නැහැ. අපි ගන්නේ තමයි රුචි දේ පමණයි. ඒක අරුචි දේ පමණයි. ඒක නිසා සර්වඥන්සේ දේශනාවක් වෙනවා පුසන්ති පස්සා උපදීපටි. ඈත රූප ස්පර්ශ කරන්නේ ඒක කල්ැතුව කරපු දලස්මක් කරනවා. ඒක තමන්ගේ අගයන් ආඩම්බරයන් වල හැටියට, රුචිආචුකම් වල හැටියට නැත්නම් සංසාරයෙන් ගෙන ආපු පොදියේ හැටියට. අපි කියන විභව ශක්තිය හැටියටයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. එහෙම නැත්නම් ස්පර්ශයෙන් නඩු මනාපමනාපකම් පහළ වෙන්නේ අපිත් නොදන්න මේ ඇතුළේ ඉන්නේ මමයාගේ පෙරහංකඩේ තියෙන හිල්වල හැටියට තමයි. හැබැයි මේක අපි දැකලත් නැහැ. අපි පෙරාකට හිල් ලොකු හිල් තියෙනද පොඩි හිල් තියෙනද පෙරාකට අතරිමතින් කැඩිලාද කියලා කියන එක අපිට බලන්න වෙලාවක් නැහැ. මොකද අපි බලනවත් එක්කම යන්නේ බාහිරවර්තීව ඇහැදියා බලනවක්වත් එතන පාන චක්කු විඥානේ බලනවක්වත් ස්පර්ශය බලනවක්වත් අපිට වෙලාවක් නැහැ. ඒකට අභාවිත මනසක් විපස්සනා නොකරන මනසක් කියේ. ඉතින් කොච්චරක් භාවනා කරන්න වෙයිද මේ ආස්වාද ප්‍රසවාසයේ කියන මනාපමනාපය පහල කරන්නේ නැති අරමුණක සතිය පිහිටුවලා එන එන අරමුණක් පාස මනාපමනාප පහල වෙනවනම් ඒකේ උද්‍යෝගයක් පහල එළවුමක් පහල ජවයක් පහල ගැම්මක් යම් තැනක බලන ආන ගඳ බල රස බලන පහස ලබනදී මනාපමනාප දෙක පහල කරන්නේ නැත්නම් උදාසීන නම් අදුක්කම සුඛයට වැටෙනවනම් මනාපමනාප කියන මැදට වැටෙනවනම් ඒදී බලාගෙන හරිම කරදරයි. හරිම නීරසයි. හරි ඒකාකාරයි. හරිම නිදිමතයි. හරිම බයයි. හරිම පාළු ගතියක් ඒ පාළු නැතිව මනාපෙන් ආශාවෙන් දකින්න දේවල් මේ මොහොතේ හිත සම්මෝහයටපත් කරන විතරක් නෙවෙයි මතක සටහන් වලට පිළිපෙ නැවත නැවතත් ජීවිතයේ ඉදිරි අගයන් ආඩම්බරයෙන් තීන්දුව කිරීමේදී උපමාන බවටපත් වෙනවා. ඒ උපමාන මේ ඒ වගේ නෙවෙයි අරුවත් විග්‍රහය ඇරියට අපි සංසාරයෙන් ගෙනාවු දීර්ඝ මිනුම් දඩ රාශියක් සහිත අභ්‍යංග ආඩම්බර රාශියක් සහිත පෞෂත්ව ලක්ෂණ රාශියක් සහිත පින්ඩයක් තමයි මේ ආත්මෙන් ආත්මට ගමන් කරන්නේ ඒක මනසේ ඇතිවෙච්ච පටලවිලි රාශියක් සංසිද්ධියේ තියෙන අවුල් රාශියක් මේ දිගින් දිගට යනවා ඒක නිසා යම් කෙනෙක් දන්නවා නම් අපි මෙතෙක් සාකච්ඡා කරපු කියන පුංචි කාරණාට ඉදිරිපත් කරන ඇහි රූපයක් ගැටෙන වෙලාවේදී චක්කු විඥාන පහ මෙතන චක්කු සම්පත්‍ය සිද්ධ වෙනවා කියලා සජීවීව සම්පූර්ණ මුළු හිතින්ම රූප දකින වෙලාවදී මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඒක නාද චින්තාමේ වශයෙන්ම සතුටු වෙන්න පුළුවන්. දැන් මෙතන මනාපමනාප දෙක පහළ වෙනවනම් කෙලෙස් උපදින උපදින්නේ චක්කුද්්වාරයේ මිස මේ චක්කුද්්වාරයේ කෙලෙස් පහළ වෙනවා කියන කාරණාවෙන්ම කනේ මේ වෙලාවේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ, මනසේ නැහැ කියන සාධකයක් තමයි. ඒක පිළිස්පක්ෂ ස්පර්ශ කරන්නේ. එතකොට මෙයාට තේරෙනවා දැන් මේ සතිය පිහිටීමේ වාසනාව නිසාම සදුරින් ගලන්න පුළුවන් කෙලෙස් වලින් එක දොරකයි ගලන්නේ අනිත් දුරවලින් ගලන්නේ නැහැ කියන සාතිකේ තමයි ලැබෙනකොටම ලොකු ස්පාසුවක් එනවා. නැත්තම් අපි හැමදෙරෙම අරමුණු නැතිවීම ගැන කනගාටු වෙනවා මේවා පොල්ම කෙලෙස් උපදිනවා කියලා හිතනවා මේවා මම කලාද දන්නෙත් නැහැ මේවා හිතලා කරාද දන්නෙත් නැහැ මේවා චේතනාපූර්වකද නැද්ද දන්නෙත් නැහැ ඒ නිසා අපි විශාල නොදන්න පිළිසකට යටින් අසංගහමක් කරන්නේ දැන් මෙතනදී අඩු ගානේ හයෙන් එකට අඩු කරලා ඔන්න ඇහැට ගත්තයි කියලා හිතමු ඇහි තමයි මගේ දැන් හොඳ හෝ නරක හෝ ප්‍රිය හෝ අප්‍රිය හෝ පින හෝ පව හෝ උපදින්නේ කියලා අන්නේව බලනකොට ඇහි රූප බැලීම පිළිබඳව නැවත නැවතත් නැවත නැවතත් භාවනා කරන කෙනෙකුට හොඳ සතියෙදි හොඳ හිත මෙහෙලා කරනකොට තේරෙයි මේ වැඩි වෙලා හිතේ රැඳෙන්නේ වැඩි වෙලා ඇහි රූපේ රැඳෙන්නේ වඩාම නාපස වඩාම නාප දීපමණයි මේ මධ්‍යස්ථ දේවල් දැක්කට මම සනහන් ගන්න. කරදරයකට ගන්න. ගබඩා කරගන්නේ නෑ. ඒක නිසා මනාපමනාප තියෙන දේවල් වල ස්පර්ශ කරන ගතිය, කුප්පණ ගතිය, කෙලස් කරන ගතිය, චේතනා කරන ගතිය, එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන ගතිය වැඩි. ඒ නිසා දරුවචනන්සේ සඳහන් කරනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතම්පා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ ඒ වගේම අප්ත කිලමතාන යම් ආකාරයෙන් ඇට රූප දකින්න එක පිටිබඳ සවිස්තරව විශේෂඥව මේ ගැන හොයලා බලන කෙනාට තේරෙනවා නම් ඇහ අල්ලන්නේ නැත්නම් චක්කු සම්පස්සේව කරහ ඇහ අල්ලන්නේ හොඳටම ප්‍රියමනාප සහ හොඳටම අප්‍රියමනාප දේවල් හොඳට ප්‍රේමනාප දේවල් හරහා යන්නේකට කියනවා කාමසෝකල්ලිකාන් යෝගය කියලා ඒකට අප්‍රියමනාප දේවල් හරහා යන්නේකට කියනවා අත්තකින්මතාන් යෝගය කියලා මේ දෙකේම නිවන නෑ මධ්‍ය ප්‍රතිපදාව නෑ මේක පැවිද්දෙක් විසින් බා යෝගාවචරෙක් විසින් පසදෙක් විශ්ින් සේවනයේ නොකළ යුතුය. සේවනයේ නොකරනද නම් වක්‍රමශීලීව උපේක්ෂාසගත අරමුණක් ආධ්‍යාත්මික වස්තුවක් වශයෙන් සලකලා අරමුණක් වශයෙන් සලකලා නිමිත්තක් වශයෙන් සලකලා ඒක දිහා බලාන සිටීමෙන් Taman දන්නවා දැන් එහි අවධානය තියෙන්නේ මම බලන්නේ උදාසීන වස්තුවක් ධායතන මනාපමනාප නෑ මේ එහි සතිය පිහිටීම නිසා මම දන්නවා කනෙත් නෑ දැන් නාසෙත් නෑ දිවෙත් නෑ කයෙත් නෑ මනසෙත් නෑ. ඇහි තියෙන්නේ පේන බව දානවා. උදාසීන අරමුණක් කියලා මෙන්න මේ දේ දිගට කරන්න බැරි කම්මැලි කම නිසා. ඒකාකාරීකම නිසා. නිදිමත ගැති නිසා. පාළු ගතිය නිසා. ඉතින් හොඳටම පේනවා යම් තැනක උනන්දු ආශාව එළවම ආවනම් සංසාරේ තණ්හාව උපදා. යම් තැනක ප්‍රයෝගය හරහා ප්‍රයත්නය හරහා මේ උදාසීන ගති ඒකාකාරී ගති ආවනම් තණ්හාව වෙන්නේ උපාදානෙන්නේ ඒ නිසා මෙතන වර්තමාන මොහොත වශයෙන් අපි සිත් බඳින ගතියක් නැති වුණාට ලෝක සංඥාවෙන් ලෝක නිරුත්ති ලෝක ප්‍රඥාවෙන් ආධ්‍යාත්මික වශයෙන් බලනකොට සෑහෙන ගැලවීමක් වෙනවා මේ චිත්තක්ෂණේ අලුතෙන් භවයක් ඇති කරන කෙලෙස් උපදීන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක දිහා බලන්න ඉන්න බෑ. කම්මැලි. ඒක නීරසයි. මේක ඒකාකාරයි. ඒක නිදිමතට වැටෙනවා. ඒකට හිතට ආහාර වෙන්නේ පූජාව, තෘෂ්ණාව, ආශාව තමයි. ඉතින් බුදුජානන්සේ සඳහන් කරන මේ විදිහට ආහාර නොදීම හරහා හැ චක්කු සම්පස්සේ වෙනත කරන්න පුළුවන් ඒක උදාසීන අරමුණ තියාගෙන පුළුවන් නම් දන්නවනම් මම දැන් ඇහින් රූප බලන්නේ මම බලන්නේ ආශාවල් දිහා එතකොට අපි මනාපමනාප දෙක නෑ මේක සාමාන්‍ය විවාහය කියන්නේ පාළුගතිය කම්මැලි ගතිය නීරස ගතිය ඒකාකාරී කියලා නමුත් මම බුද්ධ ඇදහිල්ලෙන් බුදුහාමුදුර කෙරෙහි ගත් සද්ධාවෙන් බුදුහාමුදුර කෙරෙහි කියපු දේ වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ අරමුණ දිශම දිගට බලා ඉන්නවා කියලා කිව්වෝ ඒක තමයි බුදුජනක අනිමිස ලෝචන පූජාව කියන එකක් ඔය බුදු වුණාට පස්සේ බොමඬුව වාදියා බලාන ඉඳලා පූජාවක් කරා අනේ මට මේ බුදු වෙන්න උදව් වෙච්ච මේ අරමුණ දිහා බලා සිටින්න ඉතින් ඒ විදිහට අපි ගන්න දේවල් වලට අපි අරමුණු කියලා කියනවා. ඒ අරමුණ දිහා ඇස් දෙක අරලත් බලන්න පුළුවන්, ඇස් දෙක වහලත් බලන්න පුළුවන්. මේ චක්කු සම්පත්‍ය ගණන් නිසා මේ කියන නිසා මේ බලනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. අන්න මේ වෙලාවේදී මේ උදාසීන අරමුණක් දේශ බලන් ඉන්නවා කියන එක මට අවසර දෙනවා නම් විස්තර කරන්න ආනාපානි දේශ බලා සිටීම කියන වචනේ. ඇත්තට ආනාපාන කියන්නේ පේන දෙයක් නෙවෙයි. කුෂ්ම උලඟක් තමයි. නමුත් අපි ගමු මනසට පේනවා. මේ ආශාසයේ මුල පේනවා, මැද පේනවා, අග පේනවා, ප්‍රසාසයේ පේනවා, මුල, මැද, අග. ආනේ විදිහට මේ ආස්වාසය ස්පර්ශ කරන වෙලාව. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න කම. හුස්ම හෙලනකොට හෙලන බව දාන්න ගතිය තියෙනවා නම් අපි ඒක මේ වෙලාවේ හැටියට ගමු. ඒක දන්නවා. ඒ වගේ මේක හැට පේනවයි කියලා. අන්නේ පේන වෙලාවේදී සර්වජන් වහන්සේ මේක දැන් දෙකට පළලා දෙන්න මේ පෙනීම ආසස් ආසස්පසාසිය භාවනා මනසට මානසිකාරයට පෙනෙනවා කියන එක දෙකට බලලා සාරවත්්‍ය විග්‍රහයක් කරනවා. ඉතින් මම දන්නවා ඒක ඇත්තටම ටිකක් මෙතෙක් කියපු දේවල් වලට වැඩිය ගැඹුරකට යනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා යේයි ආකාරයේ යේයි ලිංගයේ යේයි නිමිත්තේ යේයි උද්දීසි උද්දේසේ නාමකායම් පඤ්ඤත්තම් පඤ්ඤාති හෝති තේසු ආකාරයේ තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශීචු අසති නාමකායස පටික සම්පත්තං නහෝ මේක අපි අර කවුද කරපු ඕස්ට්‍රේලියාවේ කරපු භාවනා වැඩමුළු වලදී මේක එකක් අරගෙන පුළුවන් තරම් අපි විස්තර කරලා විසඳු කරලා පතුරු ගහගා බැලුවා. ඒකෙදී ආස්වාසයක් ආස්වාසී බව දැනගන්න ප්‍රසවාසී නොවන බව දැනගන්න සත්‍යයක් නොවන බව දැනගන්න වේදනාවක් නොවන බව දැනගන්න එක්කෝ එකේ ආකාර ඒකේ ලිංග ඒකේ නිමිති සහ ඒකේ ಉದ್ದೇಶ කියලා පැතිකඩ හතරක් සර්වඥාන්සේ අපිට කියනවා ඉගෙන ගන්න. ආස්වාසේ ආකාරයේ ප්‍රස්වාසේ ආකාරයෙන් වෙනස්. ආස්වාසේ ලකුණ ප්‍රස්වාසේ ලකුණ වෙනස්. ආස්වාසේ නිමිත්ත ප්‍රස්වාස නිමිත්ත වෙනස්. ආස්වාසේ ආස්වාස කියන උද්දේශ පදය ප්‍රස්වාසයෙන් ප්‍රස්වාස කියන උද්දේශ පදයෙන් වෙනස්. ඒ නිසා භාවනා කරන කෙනා දැන් උදාසීන අරමුණට හිත දාලා තියෙනවා. අපි අධියති සාධකයක් කරනවා. ආස්වාස ප්‍රස්වාසේ මූණට මූණ දාලා තියෙනවා. උත්සාහ කරනවා ආස්වාස ආකාරයේ ප්‍රස්වාස ආකාරයේ වෙන් කරනකොට ඉක්මනට ආසාසෙ දිගට වැටෙනවද කොටට වැටෙනවද කියලා ඒ ආකාර කමඨාන් සුද්ධ කරනකොට පුළුවන් තරම් කියන වචනෙන් සඳහන් කරන්න. එතකොට කීයේ හොඳටම මෙයා අත්දකලා කතා කරනවා. ඒ වගේකට ලකුණු තියෙනවා. ලිංග කියන වචනේ පාවිච්චි කරනවා. ආශ්වාසයේ මට වැටෙන්නේ වම් නාස්පුඩුවේ ඇතුල් පිටියේ ප්‍රශ්වාසයත් එතනමද එහෙම නැත්නම් දකුණු නාස්පුඩුවේ ඇතුල් පිටියේද ආදි වශයෙන් මෙවුවා එක එක ලකුණු තියා ගන්නවා. හිත ලකුණු තියාගෙන තමයි ආශ්‍රද ප්‍රසස වෙන් කරගන්නේ. ඒකට ආකාර එකක්, ලිංග එකක්, ඒකේ නිමිති කරගන්නවා. ආශ්වාසය ආස්වාද ජනකයි ප්‍රශ්වාසිනා හුස්ම ගුරුසුඩ පිටෙතින්නාදී නැත්නම් ප්‍රශ්වාසය බොහෝම සුකුමයි සුන්දරයි ආශ්වාසය මහා ගුරුසුට යන්නාසේ කියලා මේක ඇතුලේ ආකාර ලිංග නිමිති තියෙනවා. මේ විදියට ආස්වාසේ ආකාරයේ ලිංගේ නිමිත්තන අපිට උද්දේශයක් දෙනවා ආස්වාසයට නම් පටම දිල්ල කරනවා ආස්වාසයට පච්චකටිල්ල කරනවා ආස්වාසයට මේක ආස්වාසය ඊට ප්‍රස්වාසයටත් තියෙනවා ඒකට ආවේනික අදාළ ලිංග නිමිටි ආකාරයකට අපි ප්‍රස්වාසය කියලා නමක් දානවා එතකොට ආස්වාසයට ආවේනික වූ රූප ධර්මයාගේ ගැටුම අපිට ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන් ඒ වගේම ਸਰවඥයන් සත්‍යතාව කරලා තියෙනවා යම් ආකාරයකින් යම් ලිංගයකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් රූපකායක් කරනවා ආශ්වාස වායු ධාරාව කියලා වායු පොට්ටබ්බ ධාතු කියලා මෙතන රූපයක් හේතු වෙනවනේ හැපීමට අන්නේ රූප කොටාසයට ආකාර ලිංග නිමිටි ඒ වගේම නමක් තියෙනවා ප්‍රසවාසයට වෙන වෙනම තියෙනවා යම් වෙලාවක ඒ ලිංග ඒ ආකාරයේ නිමිටි නැත්තම් ඒ නම් කිනීම කරන්නත් බෑ ඒ රූපකායේ අදිවචන සම්පස්සේ මේකට මම ආශ්වාසි ප්‍රශ්වාසි මට වෙන්කර ගන්න දැනගන්න පුළුවන් කියන එක බැරිද කියලා යනවා. ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙනවා දෙක සමාන නිසා දෙකට වෙන් කරලා නම් මට දැනගන්න බෙත්තක් කරපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ස්පර්ශී කියන චෛතසිකේ නාම කොටසක් සහ රූප කොටසක් පටික සම්පස්සේ කියලා අදිවචන සම්පස්සේ කියලා සම්පස්සේ දෙකට කඩලා කියනවා. හොඳට භාවනා කරගෙන යනකොට කෙනෙකුට මේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන එක වෙන්කොල්ල හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ එක දිගට බලන යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ විපරිණාමයේ දැක්කොත් පමණයි. විපරිණාමයේ දකින්නකොට නාමකායේ අටික සම්පස්සයට හේතු වෙන ආකාර ලිංග නිමිති බලන ඉන්නකොට ඉන්නකොට එක සුකුම සුසුම தත්ත්වයටපත් වීම හරහා හෝ ගොරෝසු தත්ත්වයටපත් වීම හරහා හෝ මනාපමනාප බවටපත් වීමෙන් හුස්ම දිහා තමන්ගේ ආකල්පයේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම දැනෙන දැනුමක් කියන්නේ පීඩෙන ගතියක්. අන්නේ පීඩෙන ගතිය බලන ඉඳ ඉඳ ඉඳ ආස්වාසය ප්‍රස්වාසය යම් ආකාරයකට වෙනස් වෙනවද ඒ වාගේම දක්ෂ යෝගාචරිතන ආස්වාසිකින්ලා ඊගාවාසස කරනකොට ඊගාවාසයට එකක් වෙනස් තවත් විස්තර වශයෙන් බණවට ආශාසයේ මුල මැදින් වෙනස් වෙනවා. මැද අගින් වෙනස් වෙලා කොහොමද වෙනස් වෙන්නේ? ආකාර වශයෙන්, දිග්ග වශයෙන්, නිමිත්ත වශයෙන්. මෙන්න මේ වගේ සවිස්තරව බලාන යනකොට මේ ආස්වාද ප්‍රසවාස කියන වායෝ පොට්ටබ්බ ධාතුව ඇතුළේ තියෙන යම් ආකාරයක් තියෙනවා යම් ලිංගයක් තියෙනවා යම් නිමිත්තක් තියෙනවා ඒ සාර ශීක්‍ර වශයෙන් වෙනස් වෙන ප්‍රවාහයක් මිස දිගටම පවතින ඒකාන්ත වශයෙන් පවතින ආකාරයක් හෝ ලිංගයක් හෝ නිමිත්තක් නැහැ. ඒ වෙලාවේ පැන නැගලා ඒ ඒ වෙලාවේ පැහැලා යනවා. අපි මේක බලපු නැති නිසා දැක්කේ. ඒක නිසා යම් වෙලාවකට මේ යෝගාවචිත හොඳ ලස්සන මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා පිළිපිනි තිබුණ එක සූක්ෂම තත්ත්වයට සූක්ෂම අති සූක්ෂම තත්ත්වයට ගියාට පස්සේ වෙන්නේ මේ ආකාර බොධ වෙන්නේ. මේ ලිංග බොධ වෙන්නේ. මේ නිමිත්ත බොඳ වෙන එක. ඒකට ආස්වාදයට ආස්වාදයට කියලා කියාගන්න නම් කරගන්න ආන්දරගන්න බැරුව යනවා. ප්‍රසවාසයට ප්‍රසවාසය කියලා නම් කරගන්න බැරි වෙනවා. ආස්වාද ප්‍රසවාස දෙක සමතත්වයටපත් වෙනවා. කොච්චර මේක අපි මුලා කරනවද කියනවනම් මේ ආස්වාසයට අදාළ ලිංග නිමිති ආකාර උද්දේශ නැති වෙනකොට ප්‍රසවාසයට අදාළ ආකාර ලිංග නිමිති නැති වෙනකොට ආස්වාද ප්‍රසවාස නැති වුණා කියලා අපි අපේ හිත අපට කියනවා. නිසා බුදුජානනාංශ කියන යම් අවස්ථාවක මේ පටික සම්පත්‍යත් මේ අධිවචන සම්පත්‍ය නැත්නම් ස්පර්ශෝ ස්පර්ශ නොකරන. ස්පර්ශයෙන් ආය කෙලෙසේ. ස්පර්ශ හරහා ආය කෙලෙසේ. ආය කේචේතනන. ආය ප්‍රාර්ථනන. ආය සංස්කාරනේ. ඒකට හොඳටම දන්නවා හොඳට පිළිපිනි ආකාර ලිංග නිමිති දැකදක භාවනා කරපේකන මේ ආකාර මේ ලිංග මේ නිමිති සම්පූර්ණයෙන් ගෙවෙනකම්. බලලා හිත කියද්දි දැන් මට ආනපන තේරෙන්නේ නැහැ කියලා ඒ යෝගාවචරය තේරුම් ගන්න පුළුවන් නම් මේ උස්ම දැන් නැත්තම් මැරෙන්න එපායි මැරිලා නැහැ. නමුත් මේ ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැති නිසා මට දැන් තියෙනවා සතියක් ආකාරයේ පැවතිච්ච සතිය දැන් ආකාර නැතුවත් පවතින. ලිංගයේ පැවතිච්ච සතිය ලිංග නැතුව පවතින. නිමිත්තේ පැවතිච්ච සතිය නිමිත්ත නැතුවත් නම් කර කර මෙනෙහි කර කර උද්දේශ කර කර පවත්වපු සතිය උද්දේශින නැතුවක් පවත්වන්න පුළුවන් කියලා. කවදා හෝ මේ ආකාර ලිංග නිමිති සහිතව දඩුවට ඇතුව නැගිටිටි ඉගෙන ගත්ත බබා දඬුවට අතහැරලා ඉගෙන පැවිදින්නාසේ ආකාර ලිංග නිමිති හරහා පිහිටවපු සතිය ආකාර ලිංග නිමිති වලින් විනිර්මුක්තව ස්වායක්තව ස්වාධීනව නිදහස්ව මේ සතිය පැවැත්වීම මේක අති උත්කෘෂ්ඨ මනුෂ්‍ය හිතක තියෙන වෙලාවක්. මේකට අපි සාමාන්‍ය වචනෙන් කියනවා නිමිත්ත අනිමිත්ත කියන වචන දෙක දාලා නිමිත්ත සතිය නිමිත්ත සමා අනිමිත්ත සමා සමාහතිය නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධිය කියලා ගන්න පුළුවන්. අරමුණක් ඇති වෙලාවේ සතිය සහ අරමුණක් නැති වෙලාවේ සතිය කියන එක තමයි මේ ආකාර ලිංග නිමිති ආකාරයට පතුරු ගහලා පෙන්නනවා. ඒ පතුරු ගහලා පෙන්නපුවාම ඒ හැම නම් කිරීමක් මේ ලෝකේ අපි කරනවා නම් මේ ස්ත්‍රියාව මේ පුරුෂයා මේ ගහ මේ මල මේ ගංග කියලා ඒ නම් කරන හැම දෙයකටම විස්තර වශයෙන් කියන්න පුළුවන් ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ තියෙනකම් මට ගහින් ගල වෙන් කරන්න පුළුවන් නමුත් දෙකේම තියෙන ධාතු විතරයි ව්‍යාපෝතේජ විතරයි නමුත් මම ಉದ್ದೇಶයක් දෙනවා මාලා මේක ගලක ඊට පස්සේ ගල අත ගන්නට ලැබෙන පටික සම්පත්තියත් මල අත ගන්නට ලැබෙන පටික සම්පත්තියත් හිත දාගත්ත සංඥා ටිකක් විතරයි අපි අත ගන්නේ පට ව්‍යාපෝතේජමයි නමුත් ඕනම කෙනෙකුට වෙනවා මලකින් දමල ගහපුවමයි ගලකින් දමල ගහපුවමයි ප්‍රතික්‍රියා දෙකක් ඒ අපි අඳුර ගන්න හැටි මේ නිසා සරුවචනාංශයේ මේ සම්පස්සේ කියන වචනය පටික සම්පස්ස අධිවචන සම්පස්ස හරහා විස්තර කරලා කැමැතිනම් විස්තර කළ මේ එක එකක් දිගේ ආස්වාද ප්‍රසවාස විපරිණාමයට පත් වෙනදි බලන්න. ආකාර දිගේ විපරිණාමයට පත් වෙනදි බලන්න. ලිංග දිගේ විපරිණාමයට පත් වෙනදි බලන්න. නිමිති දිගේ විපරිණාමයට පත් වෙනදි බලන්න. මෙනෙහි කරන්න බලුවන් ගැතිය වෙනේ කරන්න බැරි තත්ත්වෙට උද්දීසේ විපරිණාමයට පත් වෙන හැටි බැලුවොත් දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ මිලට ගැනීම නිසා ඇහි කනේ දිවේ නාසයේ සිටින කෙලෙස් නැති කරගත්තා. අපි කාය කායන පස්සනට ගැනීම. දැන් කායන පස්සනට හම්බෙච්ච ආසත් ප්‍රසවාසය ගෙවන් කිරීම හරහා ලිංග නිමිති උද්දේශ ආකාර ගෙවන් කිරීම හරහා ඒකෙප්ති දහස වුණාට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා මේ චිත්තක්ෂණයේ කෙලෙස් නැහැ කර්ම නැහැ බින්දවිල්ලක් නැහැ මම යන්නේ මාන්නයක් නැහැ අනේ එතෙන්ද ගියේ නැති කෙනෙක් මේ සබාවේ කවුරක් නමුත් මේක දන්න තැන ඉඳලා මෙතෙන්ට පාර දැකගෙන ක්‍රමයෙන් ගියේ නැතිකම නිසා අපිට පේන්නේ මෙතෙන් ගියාට පස්සේ අසරණ වුණා වගේ, පාළු වුණා වගේ, තනි වුණා වගේ, රැහෙන් කොම් වුණා වගේ, පෙකෙන වෙලා කපලා ගියා වගේ ලක්ෂණ නිමිති නැති වුණා වගේ. ඉතින් මෙතන ඉඳලා මෙතෙන් යන්න කොච්චර ශ්‍රද්ධාවක් ඕන වේද කොච්චර සීලයක් ඕන කොච්චර ලැජ්ජල යන්න වේද කොච්චර ලක්ෂ වාරයක් වරද්ද වරද්ද මේ බුදුහාමුදුර මේක කිව්වේ කවුරුත් ලවට්ටන්න නෙවෙයි මේ එකක් අල්ලපන් මේකේ දකින්න පුළුවන් ආකාර නිමිති සටහන් උද්දේශ සියල්ලම දැකපන් දැකලා ඒකට මොකද වෙන්නේ කියලා බලපන් කාලයත් එක්ක ඕනම දෙයක් බලන්න ඉඳ වෙන්නේ මොකද්ද මේ අං ආකාර ලිංග නිමිති නොපෙනී යෑමට මේක කියනවා විරංජනය විරජ්‍යති කියලා බුදුහාමෝ පාඩක. යමන්තිය බලනකොට බලන ඉන්නදී එන්නේ එන්නේ පාඩක. මේ නිසයි අපි අරමුණු මාරු කර කර එකින් එකට එකින් එකට පැන පැන ගත කරන නිසා අරමුණු වල මාරු කරන තාකා දාකා දුක සත්‍ය අවබෝධ කරගන්න බෑ. නිසා එකක් දිහා බැලුවත් ඒකේ විපරිණාමය දැක ගන්න බැහැ. ප්‍රතිසාමේ දකින්නට තක්කමුක්ක වෙනවා නම් හීන්දාඩි දානවා නම් දුවල පැනනවා නම් කරුණ වාර කරනවා නම් ගුරුවරයා මාර් කරනවා නම් ස්ථාන මාර් කරනවා නම් ඉතින් හැමදාම ලිං හරන මෝඩෙක් වගේ තමයි. එකම අරමුණ අරගෙන මේ ලිංග නිමිති ආකාරවල වෙනස දැක ගන්න අසුරුව දකින්නකොට උනන්දු වෙන සුරුව නැවත නැවත කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවතරය එහි පැති වෙන චක්කු සම්පත්තිය භාවනා කළා. කණේ තියෙන සෝත සම්පත්තිය භාවනා කළා. ජීව කාය මන කොයි එකකින්වත් එකයි. නෝ නැවතත් මම කියනවා මේකදී සර්වඥාන්සේගේ පෞද්ගලික අත්දැකීමෙන් සර්වඥාන්සේ සඳහන් කරන මේක කයේ කරන එක ලේසි. හැබැයි කයේ කරාට පාඨමාලාව නිම නැහැ. කය කරලා ඇති කර ගන්න සතිය රූපයක් දක්නට යොදන්න ඕන. කනට ඇහඳක් කරනට යොදන්න ඕන. නාසයට දිවට රසට යොදන්න ඕනේ. යොදන්නේ කාණ වචන ප්‍රායත් කරගත්ත සතියයි සමාධියයි. නාගසමාල ස්වාමීන් වහන්සේ රහත්තුනේ පින්නපාතය. පින්නපාතය යනකොට නානිකාංගනාවක් හොඳට බීලා සංගීත තූර්ය බාද ගන්න මැද මහ වීදියේ මැද නටන. ඉතින් මේක සාමාන්‍යයෙන් විෂම දර්ශන කියලා කියන්නේ බැලිය යුක්තක් කියලා කියන්නේ භික්ෂුවකට. ඒ කියන්නේ එක පැත්තකින් කියනවා අභාවිත මනසක් ඇතුව දැක්කනම් ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම රාගය උපදිනවද පුරුෂ හිතට ස්ත්‍රී රූපේ තද බල රාග නිමිත්තක්. නමුත් මේ ශාන්තිකේ ස්වභාවිත මනස කොච්චරද කියනවනම් ඒ ශාන්තික දැක්කම මගේ හිත බාහිරට අදින්න හදන මාර භාෂයක් කාරණද හිතෝලා තියෙනවා. මට පුළුවන් මේක දිහා බලලා මේ ගෑණිගේ අංගපතංග බලනවා විනෝඩ දකින්නවා දකින්නවා කියලා මෙනේ කරනවා. එවනම් කොච්චරක් හිත ඇහි නතර කරන්න වෙනවද රූපෙට යන්න දෙන්නේ නැතුව. හැබැයි රූපේ අරමුණු කරගෙන තමයි බලන්නේ. මේ සංස කොච්චර දක්ෂ වුණාද කියනවනම් වීදියේ මැද ස්ත්‍රියාවක් නටන බල බල මේ චක්ක සම්පස්සේ ඇල්ලුවා. ඒ චක්ක සම්පස්සේ උපාදාන කෙරෙත් නෑ. ඊමට ඇතිවෙච්ච විඥානයත් එහෙමම විරංජනය කරලා දැම්ම රහත්. ඒ වගේම කණදීපකුණ ඉඳලා දීපාන්තර අනුරාධපුරේට වයින් හාමුදුර කෙනෙකුට ඉස්සරහට හම්බුණා පාන්දර මුකුළු කර කර යන අම්මණ්ඩිගේ. ඒ අම්මණ්ඩි යනවා දකින්නට මේ ආහඳුර බලනකොටම දැක්කේ ඒ අම්මාණ්ඩිගේ දත්ත. ඒ chance ඒක දැනගත්ත මේක ඉහාට ගිය ගමන් රාගය උපදිනවා. ඒ නිසා පුරුදු කළ දෙවන දත්තට මත අට්ටික සංඥාවෙන් භාවනා කරලා ඒ අටුවය සඳහන් වෙන චතුත්ත්‍ය ධ්‍යානට හිත දාගෙන ඕදාත කසිනී හරහා රහත් වෙලා පොඩ්ඩක් කරන පිරිමියෙක් ඇවිල්ලා ආවා ස්වාමීන් වහන්සේ මේ පැත්තට ඉස්ත්‍රියාවක් ගියා. ඒ ශාන්ති කිව්වා ඉස්ත්‍රියාවත පුරුෂයෙක්ද දන්න දත්තට ටිකක් නම් ගියා දැක්කයි. බුදුහාමි ගත්තේ නිමිත්ත ඇතුළත ගන්න ඕන එකක්. ඒ අපුරුදු කරලා තිබුණේ අට්ටික සංඥාව පුරුදු කරගෙන. ඒ නිසා නිමිත්ත දකින්නකොටම ඉච්ඡාවට යන්න දුන්නෙත් නෑ, රූපයට යන්න දුන්නෙත් නෑ, රූපෙම තමයි. ඊ ආකාරයේ ලිංග ඒ නිමිති උද්දේශ වෙනුවට උනාදී දත් අට්ටික සංඥාව හරහා ඊටව නතර කරා තස්සා දන්තට්ටික දස් දිස්වා උබ්බ නිමිත්තං අනුසරි. තතේව තේරෝ ධීරෝ අරහන්තං අපාපෝ මේකේ දත්තර දකව මේ තෙරුණාංශේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න කියන්නේ උනාචේ ඒකින් ගත්ත හෝදාත කසිනට අවශ්‍ය කරනවා සුදු වර්ණේ කලින් භාවනා කරපු නිසා. ඒ ගත්ත කසිනේ දිගේ බල්ල මේ දීර වූ ස්වාමීන් වහන්සේ පයින් ඇවිදිද්දී නිවන් ලැබුවා. ඊගා පුරුෂය අහන්නේ ආකාර ලිංග නිමිති දේශසහිතව. මේ ශාන්ති උත්තර දෙන්නේ බොරුවකුත් නෙවෙයි මං ස්ත්‍රියවද පුරුෂයෙක්ද දන්නේ දත්තට ටිකක් යනවා දැක්කම. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ස්ත්‍රියාවක් Tamange ඒ ස්ත්‍රී ආකාර ස්ත්‍රී ලිංග ස්ත්‍රී නිමිති ස්ත්‍රී ස්වර ස්ත්‍රී ආවරණ ස්ත්‍රී නිමිත් ගති ආකාර පවත්තන තාක් කල් ඇතුළත ඒ ස්ත්‍රියට අනිවාර්යෙන් බාහිර පුරුෂයාගේ ලිංග පුරුෂ සුදුසු ආකාර පුරුෂ ගති වලට බැඳීමක් ඇති වෙනවා. මේ දෙන්නගේ සංසර්ගය වළක්වන්න පුළුවන් జగතික් මේ ලෝකේ නැහැ. ඒකම යම් පුරුෂයෙක් තමන්ගේ පුරුෂ ගති පුරුෂ ආකාර පුරුෂ නිමිති පුරුෂ ලිංග පුරුෂ ආභරණ පුරුෂ ස්වර ඇතුළතින් අරසා ගන්න ගමන් ඒක හොඳට පේන්නේ ආයෙත් ස්ත්‍රියාවක් කැමති වෙනවා. ඒකල ඒ දෙන්නගේ සංසර්ගය වළක්වන්න කෙනෙක් නැහැ. නිසා කවදා හෝ තමයි මේ අල්ලාගෙන තියෙන ආකාර ටික ලිංග ටික නිමිති ටික මිස ගෑණියක් නෙවෙයි කියලා තේරුම් ගත්ත දවසේ ඒ මිනිහාගේ ඥාන පිටිමකමත් නැති වෙනවා. දකින්න ඥානගේ ඥාන පිටිමකම නැති වෙනවා. ඒක ඉක්පවනකන් නිවන් දකින්නේ. හරි ලස්සන සූත්‍රයක් මම ඔයිට කලින් මොකද කිව්වා. ඒක තියෙනවා මේ අඟුත්නික අටකණි පාතේ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. අපි මේ ගෑණියක් කියලා බදාගන්න. නිමිති ටික, ආකාර ටික, ලිංග ටික. ඒකයි ඊනිමුත් ඥාන බදා ගන්න පුළුවන්. ඇත්තටම බදාගත්තේ නැතුනාට බදුවා වගේ වෙනවා. ඒ වගේම පිළිපිස්තිලාවකුත් පුරුෂයෙක් කියලා අල්ලගෙන තියෙන්නේ කවවම කවදාකවත් මේ දේ ස්පර්ශ කරන්න පුළුවන් හැකියාවක් නෑ අල්ලන්නේ ආකාර වර්ගයක් ලිංග වර්ගයක් නිමිති වර්ගයක් පිටින් ගත්ත සංඥා වර්ගයක් අපිට කරදර කරන්නේ සංසාරේ රූප නිවේ රූප සංඥා රූප සංඥා වල තියෙන මේ විචිත්‍ර ගතිය මනබද්ධනීය ගතිය නැති කරන විරංජනය කරන්න ඕනේ විරංජනය කරන්න මේක දකින්නේ ආකාර ලිංග නිමිති පමණක් බවත් ලිංග නිමිති ආකාර බල දකින්නාසුලෝ භාවනා කරුවට පස්සේ ඒ ලිංග නිමිති ආකාර කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා දැක්කොත් ඒක මත තරංග ගන්න වෙලාවක් නැහැ. කොටින්ම කියනවා නම් එකම ලිංගේ එකම ආකාරයේ එකම ಉದ್ದೇಶයේ අඩු ගන්න චිත්තක්ෂණ දෙකක් දකින්න ඕනේ අරමුණ වෙන. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් විතරයි අපිට අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ සරුවත් chance දේශනා කරනවා මේ ධාතු අරමුණක් ගන්න තරම්වත් චිත්තක්ෂණ දෙකක් පවතින්නේ නැහැ. පවතිනනම් පවතින්නේ නිච්ච සංඥාවෙන් බැලුවොත් පමණයි, අභාවිත මනසෙන් බැලුවොත් පමණයි. භාවිත මනසකින් අනිච්ච සංඥාවෙන් බැලුවොත් නිමිත්ත වහාම අනිමිත්තක් වඩපත් ඒකට අනිමිත්ත, අපනිමිත්ත, ශුන්්‍යත කියලා විමුක්ඛව තුනක් කරවතන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි නිමිත්ත ගන්නේ නිමිත්ත අල්ල බදා ගන්න නෙවෙයි නිමිත්ත දකින්නයි. විනිවිද දැක්කට පස්සේ නිමිත්තේ නිමිති කරන ගතිය නැති වෙනවා. ස්පර්ශයන්ගේ ස්පර්ශ කරන ගතිය නැති වෙනවා. අරමුණේ අරමුණු කරන්න බැරි වෙනවා. ඒ නමුත් සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. මෙන්න මේක අදාහ ගන්න බෑ. මේ සතිය සමාධියේ තියෙන විශේෂයෙන්ම සතියේ තියෙන චපල නැති ගතියක් නිමිති limit ආ නිමිති ලිංග ආකාරවල තියෙන චපල ගතියක් අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අපි වැඩි අදහන් ඕන මේ චපලකන් සහිත ලිංග නිමිති ආකාරද්ද නැත්නම් ඊට වැඩි ස්ථිරතාවව පවතින ආවේවා දැක ගන්න තරමට උදව් කරන්න ආව සතියද කියලා ගත්තොත් ඊටන්සේ පැහැදිලිවම දකිනවා මේ ලිංග නිමිති ආකාර දක්නාසුළු සතිය වඩ වෙන්නාට අපි කියන විපස්සනා කරන කෙනෙක්. ඊට වැඩි කල් මේ ප්‍රේමේ දකින්න බෑ. වැඩි කල් ඒකේ තියෙන සෝබනේ දැක ගන්න බෑ. වැඩි කල් ඒකේ තියෙන ආටෝපේ දැක ගන්න බෑ. ආලවට්ටම දැක ගන්න බෑ. ඒක හරහා දකින්න පුළුවන් දැකපු ගමන් එක ඇන්ස්ට්‍රම් එකක් හරහා දකින්න පුළුවන් අපේ මේ ඇඟේ තියෙන පිටම තියෙන සිවිය ගලවලා බලන්න පුළුවන් නම් ඒ ඇතුලේ තියෙන අජුව දකින්නවා නම් ඒ යක්කඩ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලයේ දේශනා කරනකොට කියනවලු මේ ඉස්සරහින් ඉන්න නෑම්බියක් හැම ගහලා ගත්තොත් එහෙම බල්ලෝ එලවන්න පොල්ලක් තියන ඉන්න වෙටිල ළඟ. කපුටෝ එලවන්න කවුරු හරි ඉන්න වෙයි කන පිට දාලා ගත්තොත් ඒක. අපිට විලා තියෙන්නේ හිතින් කන පිට දාගන්න බැරික. අපිට මේ හැම ගහ ගන්න බැරිකමයි තියෙන්නේ. මේ හැම ගහන්න නම් හැම විනිවිදින සුළු විපස්සනාවකින් බලනකොට අපි ඒ ලිංග නිමිති ආකාර උද්දේශ හරහා බලන්න පුළුවන්. හරහා බලනකොට ඒක තිබුණ නම ඒකට ගැලපෙන්නේ නැති බවත් ඉතින් මේ අල්ලලා ගන්න ස්පර්ශය කවදාකවත් වස්තු ස්පර්ශ කරලා ගන්න එකක් නෙවෙයි සංඥාවල වැඩ පිළිවෙලක් ගන්නකොට ඒක ඇහෙත් වෙනවා කනෙත් වෙනවා නාසෙත් වෙනවා දිවෙත් වෙනවා ඉතින් දැන් මේ පනාදීන අනාද වෙනික සිටුමාට සාරිපුත්තු සෝවාන්ති කියන බණ නිසා එයා මුළු භාවනා ජීවිතේම කරපු උත්කෘෂ්ඨම අවස්ථාව හිතට එළඹලා දෙනවා පොළපොළ දෙනවා ඉස්මතු කරලා දෙනවා ඉතින් මේ සිටුමාට කඳුළු වෙනවා අනේ මෙච්චර ලස්සන බණක් මෙච්චර වටින ගැඹුරු ධර්ම අපිට මේ ස්වාමීන් වහන්සේලා මෙතෙක් කියලා දුන්නේ නැහැ. ඇයි එහෙම ස්වාමීන් වහන්සේලා අපිට මේවා කියන්නේ නැත්තේ? ඒකට සාරිපුත්‍ර සාන්ත කියනවා මම ගිහි අඳගත්ත සුදු අඳගත්ත ගිහි අඳ අනන්ත වැඩ තියෙනවා මේවා බල බල ඉන්න වෙලාවක් නැහැ කිව්වට තේරෙන්නේ නැති නිසා අපි සාමාන්‍යයෙන් ගිහි අඳ මේ බණ කියන්නේ නැහැ. ඒක ආනන්ද අනාථ පිටිතුමා අඳලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ අවසාන අවස්ථාව මම මේ සංඝයාට සූපති කරලා තියෙනවා. බුදුජානක ප්‍රස්ථාන කරලා තියෙනවා මට වරයක් දෙන්න ස්වාමී. ගියන් අතරත් අල්ප රජස්ක වූ ගැඹුරු පෙනෙන්නා වූ ගියෝ ඉන්නවා. ඒ නිසා මේ ඊට පස්සේ මේක ගුරු මුචකසෙන් තියාගන්න එපා කියලා මේක දේශනා කරන්න සමහරු වැඩ ගන්නවයි කියලා ඒ සූත්‍රේ නම් තව ටිකක් ඉස්සරහට යනවා. අවසාන ජවනිකා වෙන්නේ මේ ඊට පස්සේ ඉන්න ගිහි ජනතාව වෙනුවෙන් කරන විශාල ඉස්සගත ආරාධනාවක්. ඊට පස්සේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එවුවා මේ ගියන්ට තීරණ විදියට තීරුම් ගන්න විස්තර කළ දෙන්න පටන් අරගත්ත නිසා අනාථපිණ්ඩික සිටුමාණන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ දේවල් කඩලා මල්ල ලිහලා මනයි මිනිස්සුන්ට අවශ්‍ය කරන ඕනම කෙනෙකුට ඒක දැක් ගන්න පුළුවන් තත්ත්වයකට කරලා තියෙනවා. ඒ නිසා මාත් මේ ගියන්ට බණ කිව්වට තේරුම් ගන්නවද නැද්ද කියන දෙයක් ඇත්තේ නැහැ. අනාථ පිටිකිතුමාගේ තාම මරණාසන්න තත්ත්වයට පත් වෙලා නැති නිසා ඒක වාසියටයි දවාසියටයි කියලා මට ඉතින් ඒක වාසි වෙයි කියලා හිතලා මම මේ කිව්වා. මරණාසන්න වෙලාවේදී මට ඒක පුළුවන් වෙන්න කියන්නත් බෑ ඒකත් එන්නෙත් නැහැ. කිව්වොත් තේරෙන්නෙත් නැහැ. එතකොට ඉතින් ওই මහරයා පේනවා කියයි අර අරමුණු මේ අරමුණ දැන් ඒක නිසා හොඳට භාවනා කරලා ඉන්න වෙලාවක ආසත් ප්‍රසවාසයේ විපරිණාමය නිකන් උස්ම බලනවා කියන අදහසින් නෙවෙයි ඊට වඩා පොඩ්ඩක් කැමුරුදු ගිලේකේ ආකාර ලිංග නිමිටි වශයෙන් ආසත් ප්‍රසවාස මිනී කරන ಉದ್ದೇಶ වශයෙන් පොඩ්ඩක් පතුරු ගහලා විස්තර කළ බණක තමයි ඔය සම්පකාය පරිසංවේදී කියලා කියන්නේ මෙතෙන් තමයි උදාහත මනස්කාරයත් එන්නේ. මෙතෙන් තමයි මේ සම්පති ගණය කියන එක සම්පතියකට මේක පෙරලෙන සූදයක් වඩපත් වෙන්නේ යන්නේ ඉතින් යනකොට ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනටපත් වෙනකොට හීන් දාඩියක් දාන බව, වක්කාර ගති පහල කරන බව, බයක් වෙන බව, අසරණ වෙන බව ලෑස්ති වෙලා ගියොත් එක දවසක් දෙකක් මේක හරහා යන්න පුළුවන්. මේ එදාට තමයි විපස්සනාව සාක්ෂාත් කරන්නේ. හරහා යන්න. ඉතින් එතෙන්දී අවශ්‍ය කරන ලෑස්තිල අනේක සහ කාය ජීවිත নিরপেক্ষ බව. තමන්ගේ කාය පිළිබඳ දැඩි තණ්හාවක් කුමරු කුමරි සැප පිළිබඳව දැඩි තණ්හාවක් ඇති කෙනාට මේක හරි බයයි. නමුත් මේ කාය පිළිබඳව සංසාර බය ඇති කරගත්ත කෙනාට මේක හරහා කවදාරි දකින්නකම් අපිට අපේ ස්ත්‍රී ගති ඉක්මවන්න වෙන්නේ පුරුෂ ගති ඉක්මවන්න වෙන්නේ අපි ලිංග නිමිති ආකාරවලට හිරකාරය වෙලා මේකම වඩනවා මිස අපිට ගැළවමක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තොත් ඒ යම් වෙලාවක ඒ ලිංග නිමිති ආකාරම විපරිණාමය දැක්කනම් ඒක කොච්චර පරිච්ඡේදපාදී උගන්වනවද කියලා කියනවනම් ධර්මයේ දැක්කා කියන සමානයි. යම් මොහතක ධර්මය දැක්කා නම් බුදුන් දැක්කා කියන තර සමානයි. මේ සමය ඇතුළෙමයි ධර්මය බුදුනුයි වැඩ ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් ආහන දක්ෂින ගන්ධරස පහස පුළුවන් නම් හුඟක් හොඳයි. එහෙම නැත්නම් මේ ආශ්‍රත් ප්‍රසන්න භාවනා කරනකොට හරි ඒ පිම්බි මැකිලිම කරනකොට හරි සක්මන් කරනකොට හරි ඒ තමන්ට පේන සෑම ආකාරයක්ම සෑම ලිංගයක්ම සෑම උද්දේශයක්ම ලිංගයක්ම දුරට විස්තර සහිතව බැලුවොත් අරමුණේ ඇතුළත කිලා බැහිම වැඩි වෙනවා. මිස විපස්සනාවේ සූක්ෂම භාවයේ ප්‍රින්ට් භාව වැඩි වෙනවා මිස පිට පිට යන ගතිය. නමුත් ඒක අභ්‍යාසය කරන්න නම් ඊට කලින් පුහුණු කරපු සතියක් වඩනලද ඉන්දිය සංවරයක් ධර්ම අහලා තියෙන ගතිය ලෑස්තිලා යන ගතිය මේ කය ජීවිත දෙක පූජා කරන්න ඕනේ ගතිය වගේ මූලික සුදුසුකම් අවශ්‍යයි. ඔක්කොම නෑ කියලා බය වෙන්න එපා. කරගෙන කරගෙන යනවා ටික ටික වැඩෙනවා. වැඩුණාට පස්සේ අපිට යම් වෙලාවක මේක පිළිවිද දැකගත්තොත් ඒ දකින්න දැක්ක මකණ්ඩ හෝ අපේ හිතින් අයින් කරන්න හෝ ඒක නැති කරන්න මොනම බලවේගයක් ලෝකේ නෑ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා. ඒ මනුෂයා ධම්මටිචිය ලබනවා. ධර්ම ස්ථාවරේ ලබනවා. කොච්චරද කියනවනම් මේ ජීවිතේම දිට්ඨ ධම්ම සුඛයකටපත් වෙනවා. නැත්නම් ප්‍රඥාවෙන් මේක විනිවිද දකින්න එහෙම නැත්නම් මැරුණොත් කාය සුවේද පරමරණ ධානමේතං විජිතී මනුස්සයාට ස්ථාවරයක් තියෙනවා. කඩාගෙන අපායට යන්නේ අර ස්ථාවරයක් කියන කියන්නේ ඊගාවාත්මයට පවා කෞෂත්ව වෙනසක් ඇති. රුචිත් කර්ම වෙනසක් ඇති කරන එකට අපි හැබෑ වෙනස කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ජීවිතය යොදන්න ඕනේ. රූප නොබල බෑ, ශබ්ද නාහ බෑ. එනිසා හැකි තාක් දුරට මූලික අවශ්‍යතාවයන් සඳහා ටික අඩු කරලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ඇති වෙන මේ සම්පස්සය වතුරු ගහලා වෙන් කරලා දැක දැන ගන්න බලා ගන්න අද ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා වේ. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා.